අතීත බුදුරයන් වහන්සේලා හමු වෙදිවත් ආර්යයන් වහන්සේලා හමු වෙදිවත් අපි ඕනතරම් බණ අහන්නේ නැති. ඒ තැන්වලදිත් හිත විසිරුවාගෙන ඉඳපු නිසා හිත එකඟ කරගෙන බණ ඇහුවේ නැති නිසා අපිට මේ සංසාර ගමනේ තව දුරටත් එන්න ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සසරේ ඇවිදින සත්වයෝ ඉපදිලා මැරිලා යනවා කියන්නේ මහ පොළවම වැඩෙනවා කියන එකයි කියලා. ඇයි එහෙම උන්වහන්සේ දේශනා කරන්නේ? අපේ මේ ශරීරය අපි මරණයෙන් පස්සේ මහ පොළවට දානවා. පසට දියට සුළඟට එකතු වෙලා ගිහිල්ලා මේ ලබාගත්තු ස්වභාවය මෙතනින් අවසන් කරගෙන තව තැනකට තැනක් හදා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සසරේ ඉපදෙමින් මැරෙමින් යනවා කියන්නේ මහ පොළව වැඩෙනවා කියන එකයි කියලා. මහ පොළොවම වැඩෙනවා මහ පොළොවම වර්ධනය වෙනවා කියන එකයි අපි ඉපදෙනවා කියලා කියන්නේ. අපි මැරෙනවා කියලා කියන්නේ. අවිද්‍යාව නීවරණය කොටගත්තු අපි මේ සසරේ පරක් තෙරක් දන්නේ නැතුව අගක් මුලක් දන්නේ නැතුව මිනිසයන් විදියට දෙවියන් විදියට බ්‍රහ්මයන් විදියට තිරිසංගත සත්වයන් විදියට සතර අපාය වැටුණු අනෙකුත් සත්ව කොට්ටාස විදිහට ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ සසරේ ගමන් කරනවා එහෙම ගමන් කරන වාරවලදී අපි හෙළපු දහඩිය කඳුළු වගුරුවපු ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන්ම මේ දේශනා කරන්නේ අපිට මාර්ගයක් අවබෝධ කරවලා දීලා ඒ භයානක සසරෙන් ගැලවෙන විදිහක් කියලා දෙන්න. උන්වහන්සේගේ මහා කරුණාව නිසාම අපිට මේ ධර්මය ලැබිලා තියෙනවා. ලැබුණු ධර්මය අපේ ජීවිතවලට ප්‍රායෝගිකව ඇතුළත් කර ගැනීමෙන් පමණයි අපිට මේ තුලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසායි ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මහණෙනි එකම මාර්ගයයි මේ සත්වයන්ගේ පිරිසිදු බව පිණිස තියෙන්නේ ශෝක පරිදේවයන් දුරු කරගෙන දුක් දුම්නස් දුරු කරගෙන මගඵල ලබාගෙන නිවන උදා කර ගැනීම සඳහා එකම මාර්ගයයි ඒ තමයි සතර සතිපට්ඨානය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට සතර සතිපට්ඨානය වැරදුනොත් ඒ කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය වරදිනවා. යම් කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගය වරදිනවා කියන්නේ මුළු මහත් නිවන් මගම වරදිනවා කියන එකයි. ඒ නිසා සිහිය පිහිටුවාගෙන මේ කියන කාරණා අපි සාකච්ඡා කරගෙන යමු අහගෙන යමු. බණ අහනකොට අර්ථ විමසන්න යන්න එපා හිතෙන්. මේක නැවත මතක් කරන්නේ සිහියම පිහිටවන්න ඕන නිසා කරුණු ඇහෙනකොට ඒ කරුණ මෙහෙමයි මේ කරුණ මෙහෙමයි කියලා හිතෙන් අර්ථ විමසන්න යනකොට බන අහනවා කියන තැනින් සිහිය මිදෙනවා. එතකොට සිහිය කොහාටද පිහිටන්නේ? අර්ථ විමසීමට සිහිය යනවා. එතකොට ඇහෙන එක නවතිනවා. අහන එක එකක් ඇහෙන එක තව එකක් අර්ථ විමසන එක තව එකක් ඉස්සර වෙලා මොකද කරන්නේ? අහනවා. අහපු දේ තැම්පත් කරගන්නවා. දැන් මේ කියන කාරණා හොඳට තැම්පත් වෙන්න නම් ඉස්සර වෙලාම අහන්න ඕන. හොඳට සිහියෙන් අහගෙන ඉන්නකොට තැම්පත් වෙනවා. හිතේ මේ කියන ධර්මකාරණා තැම්පත් වෙනවා. තැම්පත් වෙන ධර්මකාරණා ඊළඟට අපි දන්නවා අපි තුල තියෙනවා කියලා. ඊළඟට ඒ ධර්මකාරණා එකින් එක අරගෙන අර්ථ විමසන්න පටන් ගන්නවා. තේරුම හොයන්න පටන් ගන්නවා. අර්ථ විමසන වෙලාවට අහන්න යන්නේ. අර්ථ විමසන වෙලාවට අපි කරන්නේ අර්ථය විමසන එක. අර්ථය විමසන්නේ මොකටද? කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. අර්ථ විමසන්න ඕනේ කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. අර්ථය විමසපු ධර්ම අර්ථ විමසන ගමන් ඊළඟට මොකද කරන්නේ? කරන්න පටන් ගන්න ඕන. අර්ථ විමසන ගමන් කරන්න පටන් ගන්න. ධර්මයේ අර්ථ විමසලා කරන්න පටන් ගන්න කරගෙන යනකොට අහපු ධර්මයත් කරගෙන යනකොට තියෙන අත්දැකීමත් තනින් තනින් තමන් අහලා තියෙන ඒවත් කොයි වගේද කියලා සංසන්දනය කරලා තුලනය කරලා දැක ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම දැක ගන්න අවස්ථාව ලැබෙනකොට එහෙනම් මේ දේශනා වෙච්ච ධර්මය නේද මේ අත්දකින්නේ කිය කියා තව තවත් උත්සාහ කරමින් යන්න පුළුවන්කම ඒ විදිහට ඒ විදිහට වැඩෙන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඒ නිසා මේ අහගෙන ඉන්න එක මේ ඇත්තොන්ට ශ්‍රද්ධාව නිසාමයි අහගෙන ඉන්නේ ඔය ඇත්තෝ ශ්‍රද්ධාව තියෙන නිසාමයි මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රද්ධාවෙන්මයි අහගෙන ඉන්නේ ශ්‍රද්ධාවෙන්මයි මේ ධර්මය තෝරන්නේ ශ්‍රද්ධාවෙන්මයි මේ ධර්මය Taman තුල ධාරණය කරගන්නේ ඊළඟට ශ්‍රද්ධාවෙන්ම මේක කරන්නත් පටන් ගන්න ඕන එතකොටයි අපිට ශ්‍රද්ධාව වැඩෙන්නේ අද අපිට බොහෝ වෙලාවට ශ්‍රද්ධාව වැඩෙන බවක් පේන්නේ නැහෙනි බොහෝ දෙනෙක්ගේ ඇයි ඒ අහලා තියෙනවා කරලා නැති නිසා කරන්න නැති වෙනකොට අත්දැකීමක් නැති නිසා කරලා ලබාගත්තු ප්‍රතිඵලයක් තුලින් එන විශ්වාසයක් පිළිගැනීමක් නැහැ අපිට. එතකොට විශ්වාසයක් නැති වෙනකොට මොකද වෙන්නේ? සද්ධාව කියන එක උපදින්නේ නැහැ. දැන් මේ කතා කරපු ධර්මකාරණා කතා කරන ධර්මකාරණා ඔයත් කරන්න පටන් ගන්නකොට ඒ කරගෙන යනකොට Taman තුලින්නේ කරන්නේ Taman එක කරගෙන යන්නේ. ඒ කරගෙන යද්දී Taman අත්විඳින එකනේ කරන්න එක කරද්දී ඒ අත්විඳිනකොට කොයිතරම් බන අහලා කරුණු දැනගෙන හිටියත් කරද්දී ලැබෙන අත්දැකීම කාගේද? Tamanගේ. එහෙනම් අනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නේද මම මේ අත්විඳින්නේ කිය කියා හිත සතුටු වෙනකොට එතන උපදින්නේ මොකද්ද? ශ්‍රද්ධාව උපදිනවා කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි මේ මාර්ගය අනුගමනය කරන ගිහි පැවිදි ආර්ය උතුමන් කෙරෙහි අපි අද ගොඩක් වෙලාවට ශ්‍රද්ධාව උපදවන්නේ දේශකයා කෙරෙහි දේශනා කරන විලාසය කෙරෙහි දේශකයාගේ හඬට දේශකයාගේ ඉදිරිපත් කරන විලාසයට දේශකයාගේ තියෙන තරාතිරමට සිහිය පිහිටුවනම බනහ නැත්තු. ඒ නිසා නෙවෙයිද මෙච්චර කාලයක් කොච්චර බණ ඇහුවත් අපි අහනවා විතරක් වෙලා තියෙන්නේ. අපි අහනවා විතරයි අපි අතින් ප්‍රායෝගික වෙන ප්‍රමාණය අඩුයි. ඇයි අපි සිහිය පිහිටුවලා තියෙන්නේ. ශ්‍රද්ධාව උපදවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නෙමෙයි වෙනකොට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි නොවෙනකොට ප්‍රතිඵල ලබාගත් උත්තමයන් කෙරෙහි නොවෙනකොට අපිට මග වරදිනවා. පුද්ගලයෝ සරණ යන්නේ නැහැ. කෙනෙක් සරණ යන්නේ තෙරුවන් සරණ ගියා කියන්නේ සිද්ධාර්ථ ගෞතම කියන මිනිස්සයා හැවත් චරිතය සරණ ගියා කියන එක නෙමෙයි. ඒ ධර්මය සරණ යනවා කියලා කියන්නේ මේ ත්‍රිපිටක පොත් ටික සරණ යනවා කියන එක නෙමෙයි. ආර්ය සංඝයා සරණ යනවා කියන්නේ රහතන් වහන්සේලාගේ නංගන් ටික සරණ යන එකට නෙමෙයි. බුද්ධ කියන වචනයට අතීතයේ පහළ වුණු සියලු උත්තමයෝ අයදාලයි. ඒ බුද්ධ කියන වචනේ අදහසම අවබෝධ කළා කියන එකයි අවබෝධ කරගත්තේ මොන උතුමන් වහන්සේ දේ සියලු දෙනා කෙරෙහි ශ්‍රද්ධාව. ඒ උත්තමයන් වහන්සේලා අවබෝධ කරගත්තේ මොන ධර්මයක්ද? ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම. ඒ ධර්මය අනුගමනය කරමින් කිසියම් ප්‍රතිඵලයක් ලබාගත්තු පිරිසක් ඉන්නවා නම් ඒ ඇත්තන් කෙරෙහි මේ පැහැදීම කියන තැනින් තමයි මේ ධර්මය බාර ගන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට සිහිය පිහිටුවාගෙන ශ්‍රද්ධාවෙන් මහන්ඳ සතිපට්ඨාන සූත්‍ර දේශනාව කෙරෙන්න මූලික වුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ කාරණා අතර ප්‍රධාන කාරණා හතරක් තියෙනවා සතිපට්ඨාන දේශනාව සිද්ධ වෙන්න. අපි ඒක විටෙන් විට මතක් කරලා තියෙනවා. ඒ කාරණාව තමයි අපිට තියෙනවා මේ ශරීරය මුල් කරගෙන හිත විසින් ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල තුලදී වෙනස් වෙන දේවල් ස්ථිරයි කියන හැඟීමක් අපිට තියෙනවා. වෙනස් වෙන දේවල් ස්ථිරයි කියන හැඟීමක් තියෙනවා. ඒකට කියනවා අනිත්‍ය දේවල් නිට්ටයයි කියන හැඟීමක් දැනීමක් අපි තුල තියෙනවා. මේ යන රටාව තුල දුක් සහගත දේවල් සැපයි කියන දැනීමක් පිළිගැනීමක් හැඟීමක් අපිට තියෙනවා. මේ සකස් වෙන දේවල් මගේ මා සතු දේවල් මට අයිති දේවල් මගේ ජීවිතය හා සමාන දේවල් කියන පිළිගැනීමක් තියෙනවා සිතුවිල්ලක් තියෙනවා දැකීමක් තියෙනවා නිරන්තරයෙන් වෙනස් වෙන නිසාම අසුබ ලක්ෂණ පේන දේවල් කෙරෙහි ඒවා සුබයි සාරයි කියලා ගත්තු සිතුවිල්ලක් හැඟීමක් දැනීමක් මෙනෙහි කිරීමක් බාර ගැනීමක් අපි තුල තියෙනවා. මේ காரணා හතර මුල් කරගත්තු මනස අවුල් කරන කරුණු තුනක් ක්‍රියාත්මක වෙනවා අපි තුල. අපි ඒකට කියනවා විපල්ලාස කියලා. කොහොමද සිද්ධ වෙන්නේ? අනිත්‍ය දේ නිට්ටයයි කියාගෙන අපේ මනස තුල උපදින සංඥාවල් තියෙනවා. උපදින සිතුවිලි සියල්ලම ස්ථිරසාරයේ කියන හැඟීමක් නැත්තම් සියල්ල ස්ථිරයි කියන හැඟීමක සිතුවිලි උපදිනවා. එහෙම උපදිනකොට අපි තුල දෘෂ්ටියක් දැක්මක් හැදෙනවා බාර ගැනීමක් හැදෙනවා මේ සියල්ල ස්ථිරයි කියලා. පවතින දේවල්ය කියන දෘෂ්ටියක් උපදිනවා. අනිත්‍ය දේ පිළිබඳ නিত্য වුණු සංඥාවක් උපදිනවා සිතුවිල්ලක් උපදිනවා චිත්තයක් උපදිනවා ඊළඟට දෘෂ්ටියක් දැකීමක් උපදිනවා දුක් දේ සැපයි කියාගත්තු සංඥාවක් අපි තුල උපදිනවා සිතුවිලි උපදිනවා. දැක්මක් දෘෂ්ටියක් හැදෙනවා. දුක් සහගත දේවල් සැපයි කියාගත්තු සංඥාවක් හැඟීමක් දැනීමක් අපි තුළ උපදිනවා. ඒ හා සමාන සිතුවිලි පහළ වෙනවා. සැපයි සැපයි කියාගත්තු සිතුවිලි උපදිනවා. එහෙම උපදෙමින් උපදෙමින් යනකොට මේ උපදින්නේ සැපයි ඒ සැප තමයි සත්‍ය මේක වෙනස් වෙන එකක් නෙවෙයි ආදී විදියට දැක්මක් නැත්තම් දෘෂ්ටිගත වීමක් අපි තුල උපදිනවා ඒවා පළපදියම් වෙනවා දැන් එතකොට සංඥා කීයද 6යි ඊළඟට අනාත්ම දේ අනාත්මයි කියලා කියන්නේ එක විදිහක පවතින්නේ නැහැ කියන එකයි එක ආකාරයකට පවතින්නේ නැති නිසා අනාත්මයි කියනවා අනාත්ම දේ වෙනස් වෙවි යන දේ uppādō paññāyati vayo paññāyati titassa aññatattam paññāyati කියන තැනින් පනවලා තියෙන ධර්මය uppādō paññāyati කියන්නේ ඉපදීමක් පැනවිලා තියෙනවා වයෝ පඤ්ඤායති වැයවීමකුත් පැනවිලා තියෙනවා පේන්න තියෙනවා තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති පවතිමින් වෙනස් වෙන අයරකුත් පේන්න තියෙනවා එහෙම වුණු ධර්මතාවයේ ස්වභාවය ඒ වුණාට ලෝකයාට පේන්නේ කොහොමද? ආත්මයක් විදියට ස්ථිරව පවතින වෙනස් නොවන සදාකාලික දෙයක් හැටියට පේනවා. එහෙම පේනකොට ඒ පිළිබඳ තමයි සංඥාවල් උපදින්නේ. ඒ පිළිබඳ තමයි සිතුවිලි උපදින්නේ. ඒ පිළිබඳ තමයි දෘෂ්ටිය නැත්තම් දැක්ම හදාගන්නේ ඒ උපදින ආත්ම සංඥාවල් වලට අනුව. <clears throat> අසුභදේ සුභයි කියාගත්තු සංඥාවක් උපදිනවා. සිතුවිලි උපදිනවා. දැක්මක් දෘෂ්ටියක් උපදිනවා. එතකොට දැන් සංඥාවල් කීයේද? 12යි. සංඥාවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ධර්මතාවලට නিত্য සුඛ ආත්ම සුභ කියන විපල්ලාසයන් මනස අවුල් කරන විපිරියාස වෙන මනස විකෘති කරන සංඥා උපදිනවා. සිතුවිලි උපදිනවා. දෘෂ්ටියකට බැස ගන්නවා. අනිත්‍ය දේ නිට්යයි කියාගත්තු දුක්දේ සැපයි කියාගත්තු අනාත්මදේ ආත්මයි කියාගත්තු අසුභදේ සුභයි කියාගත්තු හිතක ඒ සංඥාවක් තුළ උපදින්නේ සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද ඔය ඇත්තොන්ගේ දැනුමේ හැටියට මිත්‍යා දෘෂ්ටියමයි උපදින්නේ එහෙම උපදින මිත්‍යා දෘෂ්ටිය තියාගෙන ඉන්න අපිට ඇහැ කන නහය දිව ශරීරය මනස හරහා එන සියලුම අරමුණු ඇලීමෙන් ගැටීමෙන් මුලාවීමෙන් අභිජ්ජා දෝමනස්ස කියන විදිහට අරගෙන ඒ පිළිබඳ හිතනකොට ඒ පිළිබඳව සංඥා හදනකොට ඒ පිළිබඳව දෘෂ්ටිය හදනකොට ඒ හදන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ මේ උපාදානස්කන්ධ හැදෙනවා ඒක අපි දන්නේ නැති නිසා අපි කරන්නේ ඇහැට පේනකොට ඒ පේන එක ස්ථිරයි හැබෑවක් කියලා ගන්නවා ඒක හොඳයි හැඩයි ලස්සනයි කැතයි කියලා ගන්නවා ඒක මට හොඳයි මගේ තමයි අපිට තියෙනවා නම් හොඳයි කියලා ගන්නවා මේකනම් හරීම හොඳයි මේක බොහොම මිහිරි මේක බොහොම සැපදායකයි කියලා අපි ගන්නවා. ඒ ගන්නකොට අපිට නොදැනීම රහසිගතව අපි තුල වැඩෙන්නේ මොනවද? රූප උපාදානස්කන්ධය. වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ තමයි අපි තුල වැඩෙන්නේ. ඒකට කියනවා විපල්ලාස කියලා. විපල්ලාස කියන්නේ විකෘති වෙනවා කියන එකයි. අපිට දැන් මේ පේන්නේ අපි එකතු කරගන්නේ අපි රැස් කරන්නේ අපි විඳින්නේ ප්‍රകൃතිය නෙමෙයි සැබෑ తත්වය නෙමෙයි සැබෑ తත්වය වහලා සකස් කරලා දුන්නු විකෘතියයි කියන එක අපි දන්නේ නැති නිසා මේ තියෙන විකෘතිය ගැන අපේ හිතේ තියෙන ස්ථිරයි කියාගත්තු අදහසක් අපේ හිතේ තියෙනවා මේක සැපයි කියාගත්තු අදහසක් අපි ළඟ තියෙනවා මේක මගේ කියාගත්තු ආත්මයෙන් ගත්තු අදහසක්. පවතින ස්ථිර පවතින පවතින සාරයක් කොටගත්තු දෙයක් තියෙනවා. මේක සුභයි මේක බොහොම ප්‍රණීතයි කියාගත්තු අදහසක් අපි තුල තියෙනවා. ඔන්න ඔය අදහස දුරු කරන්න ඔය එන වැඩපිළිවෙල හැදෙන එක නවත්තන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය පුහුණු කරන්න කියලා කිව්වා. දැන් දේශනාවේ සඳහන් වෙනවා මේ ඇති වෙන සංඥා චිත්ත දිට්ඨි කියන විපල්ලාස විකෘති වීම දුරු වෙන්නේ කොහේද කියලා. දුරු වෙන්නේ මොන විදිහටද කියලා දේශනාවක් තියෙනවා. ඒ කාරණාව කෙටියෙන් මතක් කරලා ඒකේ පෙළ හදාගෙන අපි ඉස්සරහට ගමන් කරමු. සෝතාපන්න පුද්ගලයාට සෝතාපන්න වෙනකොට මේ කතා කරන විපල්ලාසවල දුර වෙන විදිහක් තියෙනවා. කොහොමද දුර වෙන්නේ? සෝතාපන්න පුද්ගලයාට අනිත්‍ය දේ නිට්යයි කියාගත්තු සංඥාව ඒ වගේම සිතුවිලි සහ දෘෂ්ටිය දුර වෙනවා. අනිත්‍ය දේ නිට්යයි කියාගත්තු සංඥාව සිතුවිලි සහ දික්ටි කියන විපල්ලාස තුනම දුරු වෙනවා. දුක් දේ සැපයි කියාගත්තු සංඥාව ඉතුරු වෙනවා. දුක් දේ සැපයි කියාගත්තු සිතුවිලිත් ඉතුරු වෙනවා. දුක් දේ සැපයි කියාගත්තු දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා දුරු වෙනවා. එතකොට එතන කීයක් ඉතුරු වෙලා කීයක් දුරු වෙලාද? දෙකක් ඉතුරු වෙලා එකක් දුරු වෙලා තියෙනවා. අනාත්ම දේ ආත්මයි කියාගත්තු සංඥාවත් චිත්තයත් දෘෂ්ටියත් කියන විපල්ලාස තුනම දුරු වෙලා යනවා. සෝතාපන්න කෙනාට. එතන ඉතුරු වෙන්නේ නැහැ කිසිවක්. අසුභ දේ සුබයි කියාගත්තු සංඥාව ඉතුරු වෙනවා. සිතුවිලිත් ඉතුරු වෙනවා. දෘෂ්ටිය දුරු වෙනවා. එතකොට සෝතාපන්න කෙනාට විපල්ලාස දුරු වෙන ප්‍රමාණයක් තියෙනවා ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවා පළවෙනි විපල්ලාස තුනම දුරු වෙලා දෙවනි විපල්ලාස දෙකක් ඉතුරු වෙලා එකක් ප්‍රහීන වෙලා තුන්වෙනි විපල්ලාස තුනම දුරු වෙලා හතරවෙනි විපල්ලාස දෙකක් ඉතුරු වෙලා එකක් දුරු වෙලා සෝතාපන්න පුජ්‍යලයට ඔය විදියට තමයි විපල්ලාස දුරු වෙන්නේ ඒකෙදි දිට්ඨිය හැමතැනම දුරු වෙලා නේද? ඇයි ඒ කෙනාගේ දිට්ඨිය දැන් මේ දුරු වෙලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා දැන් ඉපදිලා තියෙන්නේ මොකද්ද? එතකොට සෝතාපන්න කෙනාට සම්මා දිට්ඨිය ඉපදිලා. දැන්දී අවස්ථා හතරෙම දෘෂ්ටිය පැහැදිලි. හැමතැනම දෘෂ්ටිය නිවැරදි. දෘෂ්ටිය පැහැදිලි. මොකද්ද දෘෂ්ටිය? සම්මා දිට්ඨිය ඉපදිලා. සම්මා දිට්ඨිය ඉපදිලා කියන්නේ සෝතාපන්න කෙනා දැන් ඉන්නේ කොහෙද? ආර්ය මාර්ගය තුල ආර්ය මාර්ගය තුල කියන්නේ සම්මා දිට්ඨියට බැසගෙන කියන එකයි නැවත එයා මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනාට සැප පිළිබඳව සුඛයි සැපයයි කියන සිතුවිලි ඒ වගේම සිතුවිලි සංඥාව ඉතුරු වෙනවා. ඊළඟට සුභයි කියන සංඥාවයි සිතුවිලි ඉතුරු වෙනවා. ඇයි ඒ? ඒ කෙනාගේ කාම සංඥා ඉවර වෙලා නෑ සෝතාපන්න කෙනාගේ. රාගය අවසන් වෙලා නෑ. තරහව අවසන් වෙලා නෑ. උණු එකම කාරණාව මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා සම්මා දිට්ඨිය උදා වුණු එක තමයි උනේ. මොකටද මේ කෙනාට දැන් මේ මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා සම්මා දිට්ඨිය උදා වෙන්නේ? ඉතුරු කෙලෙසයන් දුරු කර ගැනීමට නුවණ උදා වීම තමයි සම්මාදිට්ඨිය උදා වුණා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහිනවා කියන්නේ සම්මාදිට්ඨිය නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ. අපිට හිතෙනවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා වෙන්න පුළුවනි කියලා. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන කෙනෙක් නම් ඒ කෙනා මිත්‍යා දෘෂ්ටි සහගත වැඩ කෙරෙන්න විදිහක් නැහැ. සම්මාදිට්ඨියෙන් විතරයි වැඩ කෙරෙන්නේ. එතකොට ඒ කෙනාගේ සිහිය විසිරෙන්න විදිහක් නෑ. විසිරුණත් වහා එකඟ කරගන්න දන්නවා. දවස් ගණන් සුමාන ගණන් යන්නේ නෑ සිහිය පිහිටවන්න. ඇයි? විසිරුණු බව දන්නවා. ඒක එකඟ කරන්න ඕන බව දන්නවා. එකඟ කරන බව දන්නවා. එකඟ කරගත්තු බව දන්නවා. සමාධිට්ඨියේ ස්වභාවය එහෙම. ඉතින් මේ තමයි මේ විදිහට අපේ දෘෂ්ටිය නිවැරදි වෙන ආකාරය දැන් මේ සංඥාවල් දුරු වෙලා දෘෂ්ටිය නිවැරදි වීම සඳහා වන වැඩපිළිවෙල මොකද්ද? සතර සතිපට්ඨානය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේක තමයි එකම මාර්ගය. පිරිසිදු බව පිණිස. ශෝක, පරිදේව, දුක් දෝමනස්ස දුරු වීම පිණිස මාර්ගඵල ලැබීම පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිසවන එකම මාර්ගය මොකද්ද? සතර සතිපට්ඨානයයි. එතකොට දැන් සතර සතිපට්ඨානය වැඩෙනකොට අනිත්‍ය දේ නිට්යයි කියාගත්තු මේ විපල්ලාස දුරු වෙනවා. දුක් දේ සැපයි කියාගත්තු විපල්ලාස දුරු වෙනවා. අනාත්ම දේ ආත්මයි කියාගත්තු විපල්ලාස දුරු වෙනවා. අසුභ දේ සුභයි කියාගත්තු විපල්ලාස දුරු වෙනවා. විපල්ලාස දුරු වෙනවා කියන්නේ උපාදානස්කන්ධ දුරු වෙමින් යනවා. උපාදානස්කන්ධ දුරු වෙනවා කියන්නේ මගඵල නුවණ උදා වෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙන්නේ නැතිනම් හරියට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ධර්මතාවයන් අවබෝධ වෙන්නේ නැහැ වැඩෙන්නේ නিত্য සුඛ ආත්ම සුභ කියන ධර්මතා විතරයි එතකොට ඒ ධර්මතා වැඩෙනකොට විපල්ලාස දුරු වෙන්නේ නැහැ විපල්ලාස දුරු වෙන්නේ නැත්තම් උපාදානස්කන්ධ අවබෝධ වෙන්නේ නැහැ උපාදානස්කන්ධ දුරු වෙන්නේ නැහැ. උපාදානස්කන්ධ හදන එක නවතින්නේ නැහැ. උපාදානස්කන්ධ හදන එක නවතින්නේ නැත්නම් සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ළඟ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ළඟ නැහැ කියන්නේ අපි නිවනට කිට්ටු වෙලාවත් නෑ නිවනට කිට්ටු වෙන්න තියා හිතලවත් නෑ අපි. ඕකයි වැඩපිළිවෙල. එතකොට අපි මෙච්චර කාලයක් වඩ වඩා වඩ වඩා යන ගමන් අපිට තාමත් මේ කොච්චර කරත් ප්‍රතිඵල නැති වෙන්න හේතු තියෙනවා. ඒ හේතු දන්නේ නැතුව මේක කරාට ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක කෙරෙන්න ඕන කරන තැන්ට කරන ප්‍රමාණයට ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනා කරනවා මේ හැටියට කරන්න කියලා. යත්තහානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ කියන හැටියට කරන්න කියන. කියන හැටියට කළොත් මොනවද ලැබෙන්නේ? නචිරස්සේව සාමං ඤස්සති තමන් විසින් වැඩි කල නොගොස් දැනගන්නවා මා තුල දැන් කොච්චර දුරට කෙලෙස් බැහැර වෙලාද කියලා. මේක තමයි වැඩපිළිවෙල. එතකොට අද දවසේ අපිට සතිපට්ඨාන සූත්‍රයේ කතා කරන්න තියෙන්නේ දෙතිස් කුණුප කොට්ටාසයන් ගැන. දැන් මේ ඔයත්තන්ට විශ්වාස කරනවා මම ප්‍රමාණවත් දැනුමක් සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව ඇයි අපි මේක කරන්නේ කියන එක පිළිබඳව යම් ප්‍රමාණයක දැනීමක් හැදෙන්න ඇති කියලා අද විතරක් නෙමෙයි කලිනුත් අපි මේක විටෙන් විට මතක් කරලා තියෙනවා මෙන්න මේකටයි මේක කරන්නේ කියලා. අරමුණ මෙතනයි. ඒකටයි මේ කරන්නේ කියන එක ඒ නිසා අපි ගිය වතාවේ සතියේ කතා කළේ සති සම්පජඤ්ඤය සම්පූර්ණම අපි තුල කොහොමද මේ කරන හැම දෙයක් තුලදීම අපි සතිය පවත්වන්නේ කියන එක සහ සමත විදර්ශනාවට ඒක යොමු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරා. අද කතා කරන්නේ පටික්කුල මනසිකාර පබ්බය හෙවත් මේ ශරීරයේ කොටස් වෙන්වෙන් වශයෙන් දකිමින් අසුභ භාවනාව වඩලා ඒ තුලින් කෙලෙස් දුරු කරගන්නේ කොහොමද කියන එකයි කතා කරන්නේ. ඇයි අපි මේ අසුබ භාවනාව වඩන්නේ? අසුබ භාවනාවට අපි ගන්නෙ මොනවද? අසුබ භාවනාවේ මේ දෙතිස් කුණප කොටාස කියන්නේ එක කොටසක් විතරයි. ඒකේ තව තියෙනවා කොටස් කීපයක් ඉස්සරහට. අසුබ භාවනාව වඩන්නේ ඇයි? සුභයි කියලා හිතෙන්නේ අපේ මොකකටද? අපි මොකේද අපි සුබයි සුබයි කියලා කියන්නේ? මේ ශරීරයට. මේ ශරීරයේ කෙස් ටික සැපයි සනීපයි සුබයි හොඳයි කියලා ගන්නවනේ. මේ ශරීරයේ ලොම් ටික, නියපොතු ටික, දත් ටික, හැම හොඳයි සනීපයි සැපයි හැඩයි ලස්සනයි අපූරුයි පියකරුයි කියලා අපි ගන්නවනේ හොඳ නරක වශයෙන් ගන්නවා එහෙම ගන්නකොට නිත්‍යයි සුඛයි ආත්මයි සුභයි කියන සංඥාවත් චිත්තයත් දෘෂ්ටියත් කියන විපල්ලාස තුන අපි තුල උපදිනවා. ඒ විපල්ලාස උපදිනවා කියන්නේ උපාදානස්කන්ධ වලින් මොන උපාදානස්කන්ධයද පෝෂණය වෙන්නේ? මේ ශරීරය පිළිබඳව අල්ලගෙන සැපයි සනීපයි කිය කියා අපි සිතුවිලි ගොඩනගනකොට උපාදානස්කන්ධ පහේ මොන උපාදානස්කන්ධයේද වැඩෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහෙන් කය අයිති වෙන්නේ මොන උපාදානස්කන්ධයටද රූප උපාදානස්කන්ධයට රූපයට සතර මහා ධාතුන් නිසා සහ සතර මහා ධාතුන්ට උපකාර වන උපාදාය රූප ඇසුරු කරගෙන සකස් වුණු මේ ශරීරය රූප උපාදානස්කන්ධයට අදාළව කෙලෙස් ගොඩනගන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි ඇයි එහෙනම් මේ ශරීරයේ කොටස් වෙන්කර දකිමින් අසුභය වඩන්නේ මොකක් අවබෝධ කරන්නද? රූපය අවබෝධ කිරීම සඳහා. මේ කායානුපස්සනාව වැඩිම තුලින් අපි අවබෝධ කරන්නේ රූපය පිළිබඳව රූපය උපාදාන වෙන එක පිළිබඳවයි අවබෝධ කරන්නේ. අනිත් උපාදානස්කන්ධ වලට ඊතුරු සතිපට්ඨාන තුන තියෙනවා. කායානුපස්සනාවෙන් කරන්නේ රූපය පිළිබඳව සම්පූර්ණම අපේ හිතේ තියෙන නිට්ටයයි කියන සංඥාව දුරු කරගන්න එකයි. සැපයි කියන සංඥාව දුරු කරගන්න එක. ආත්මයි කියන සංඥාව දුරු කරගන්න එක. සුභයි කියන සංඥාව දුරු කරගන්න එක. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන මේ විකෘතීන් දුරු කරගන්න එකයි කරන්නේ. එහෙම දුරු වෙනකොට රූපය පිළිබඳව මනස උපාදාන කරන එක නවතිනවා. උපාදානය නවතිනකොට නැවත රූප හදන එක අපි තුල නවතිනවා. නැවත රූප හැදින්න නවතිනවා කියන්නේ නැවත උප්පත්තියක් හැදෙන්නේ නැහැ කියන එක. උප්පත්තියක් හැදෙන්නේ නැහැ කියන්නේ අපි නැවත මැරෙන්නේ නැහැ කියන එකයි. මැරෙන්නේ නැහැ කියන්නේ නැවත උපදින්නේ මේකයි වැඩපිළිවෙල. එතකොට දෙතිස් කුණපයන් පිළිබඳව සිහිය පිහිටවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අසුභය පිළිබඳව මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඒ අසුබය වඩන්න කියලා තියෙන විදිහ කොහමද? පුනච පරං භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතල. නැවතද මහණෙනි මේ භාවනා කරන භික්ෂුව මාර්ගයේ වඩන උදවිය මේ ශරීරයේ උද්ධං පාදතල උඩ ඉඳන් යටට හිස් මුදුන ඉඳන් දෙපතුල දක්වා අධෝ කේසමත්තක යට ඉඳන් කෙස්මත්ත ඉස්මත්ත දක්වා හිස් මුදුන දක්වා තච පරියන්තං හැම කෙලවර කොටගත්තු මේ ශරීරයේ කෙලවර කොහෙද හැම හැමෙන් තමයි කෙලවර වෙලා තියෙන ශරීරය වැහිලා තියෙන හැමෙන්නේ පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති කෙස්වල ඉඳන් දෙපතුල දක්වා දෙපතුලේ ඉඳන් හිස්මුදන දක්වාත් හැම සිවිය කෙලවර කොටගත්තු මේ ශරීරය තුල නානප්පකාරස්ස අසුචිනෝ පූරං විවිධ ආකාරයේ අසුභ දේවල් පිරීලා තියෙනවා. පච්චවෙක්ඛති ඒ පිරුණු අසුචි පිළිබඳව පිරුණු විවිධාකාරයේ අසුභයන් පිළිබඳව පච්චවෙක්ඛති කියන්නේ ආවර්ජණය කරමින් බලනවා මෙනෙහි කරමින් බලනවා. කොහොමද බලන්නේ? අත්තේ මස්මින් කායේ මේ ශරීරයේ තියෙනවා කේසා කෙස් ලෝමා ලොම් නක්කහා නිය දන්තා දත් තචෝ හම මන්සං මස් නහාරු නහරවැල් අට්ටි ඇටකටු අට්ටි මිංජං ඇට මිදුළු වක්කං වකුගඩු හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං පිහකං බඩදිව ඇලදිව පප්පාසං පෙනහලු අන්තං අන්තගුණං බඩවැල් උදරියං නොදිරූ ආහාර ශරීරයේ අපි අනුභව කරාට පස්සේ පැසවමින් තියෙන ආහාර අසුචි බවටපත් නොවුණු ආහාර කොටස වමනය කොටස කරීසං අසුචි දිරවපු ආහාර පිත්තං පිත සෙම්හං සෙම පුබ්බෝ සැරව ලෝහිතං ලේ සේදෝ දහඩිය මේදෝ මේදතෙල් අස්සු කඳුළු වසා වරුණු තෙල් හැම මතුපිට හැදෙන තෙල් කෙහෙලෝ කෙල සිංගානිකා සිංගානිකා සොටු ලසිකා සඳ මිදුළු මුත්තං මල මුත්‍රා මේ විදියට ශරීරයේ තියෙන කොටස් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? හරි අපූර්ව උපමාවක් දෙනවා උන්වහන්සේ. මේක තේරුම් ගන්න අපිට. සේයතා අපි භික්කවේ උභතෝ මුඛා මුතෝලි පූරා නානා විහිතස්ස ධඤ්ඤස්ස දෙකොන බැඳපු මල්ලක් තියනවා දහාන්‍ය වර්ග පුරෝ කට දෙකොනම බැඳලා ඇතුලේ විවිධ වූ ඇට වර්ග වලින් පිරීලා කොයි වගේද සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං වී අබ තල මුං හාල් ආදී විදියට විවිධ ඇට වර්ග වලින් පිරුණු එක මල්ලක් ඔක්කොම කලවම් වෙලා තියෙන. තමේනම් චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කේය. දැන් මේ දෙකොන බැඳපු විවිධ ඇට වර්ග වලින් පිරුණු මල්ල චක්කුමා පුරිසෝ ඇස් තියන කෙනෙක්. මුංචිත්වා ලිහල බලනවා. මුංචිත්වා පච්චවෙක්කේය ලිහල බලනවා. අවුස්සල බලනවා මොනවද මේකේ තියෙන්නේ කියලා. දැන් මේ කෙනා මල්ලේ එක පැත්තක කට ලිහලා මේ ටික ඔක්කොම හලලා මේක අවුස්සනකොට මේකේ මොනවද තියෙන්නේ කියලා ඉමේ සාලී ඉමේ වීහි ඉමේ මුග්ගා ඉමේ තිලා විදියට වෙන් කරගන්න මේ හාල් මේ වී මේ මුං මේ තල මේ මෙනේරි මේ කවුපි මේ කඩල විදියට එක එක විදිහට තියෙන ඒවා නම් වශයෙන් හඳුනගෙන හඳුනගෙන අයින් කර ගන්නවා ගොඩවල් ගහ ගන්නවා වෙන වෙනම. ඒව මේව කෝ භික්කවේ භික්ඛු ඉම මේව කායං උද්දං පාද තලා අධෝ කේසමත්තකා තචපරියන්තං පූරං නානප්පකාරස් අසුචනෝ පච්චවෙක්කති මෙන්න මේ වගේ. කොයි වගේද? අර ඇස්පේන මිනිස්සෙක් විවිධ ධාන්‍ය වර්ග පුරවපු මල්ලේ කට ලිහලා ඒ තියෙන ධාන්‍ය වර්ග මේ මේවා මේ මේවා කිය කියා කොටස් කළා වගේ මේ භාවනා කරන කෙනා මේ ශරීරය නැමැති මල්ල ලිහලා බලනවා කොහොමද ලිහලා බලන්නේ අත්තේ මස්මින් කායේ මේ ශරීරයේ තියෙනවා හරියට මල්ල වගේ මේ ශරීරයේ මොනවද තියෙන්නේ කේසා කෙස් ලෝමා ලොම් නක්කහා නිය මේ විදියට මේ ශරීර කොටස් එකින් එක වෙන් කර කර බලනවා. වෙන් කර කර බල බලා මේ මේවා මේ මේවා කියලා සිහිය පිහිටවනවා. දැන් එතන ඉඳන් අපිට වෙනම දිශාවකට මේක කතා කරගෙන යනවා ඈ. දැන් මූලික අදහස හරි නේද? මේ ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් ආදී මේ කොටස් ටික ඇස් තියෙන කෙනෙක් ධාන්‍ය මල්ලක් වෙන් කරනවා වගේ ඒක ඇතුලේ තියෙන දේවල් මේ කෙස් මේ ලොම් මේ නිය මේ දත් කිය කියා මේ ශරීරය හඳුනා ගන්නවා. දැන් මේක වඩන්නේ මේ කායානුපස්සනාව වඩන්නනේ. මේ විදියට මේ කෙස් ලොම් නිය දත් කිය කියා අපි වඩන්නේ මොකටද? කායානුපස්සනාව වඩා ගැනීම සඳහා. දැන් කෙනෙකුට මේ කෙස් මේ කෙස් මේ ලොම් මේ නිය මේ දත් කිය කියා හිටියයි කියලා කෙලස් බැහැර වේවිද? දැන් අපි මොකටද මේ මේ විදියට මේක මෙනෙහි කර කර බලන්නේ මොනව නැති කරගන්නද? නিত্য සුඛ ආත්ම සුභ කියන සංඥාවල් දුරු කරගන්න. මේ කය අල්ලගෙන ශරීරය අල්ලගෙන හිතේ හදන රාග දෝෂ මෝහ දුරු කරගන්න. ලෝභ දෝෂ මෝහ දුරු කරගන්න. මේ කෙස් මේ කෙස් මේ ලොම් මේ දත් මේ නිය කියා මෙනෙහි කරයි කියලා රාග දෝෂ මෝහ නැති වෙයිද? නিত্য සංඥාව දුර වෙයිද? මේ කෙස් මේ කෙස් කියන්නේ කෙස් පිළිබඳ සිහිය පිහිටුවීම විතරයි. කෙස් වල ස්වභාවයට සිහිය පිහිට වෙන්නේ නැහැ. කොහොමද මේක වඩන්නේ? මේකේ වඩන පිළිවෙලක් තියෙනවා. ඒ වඩන පිළිවෙල තමයි මේ කාරණාව ඍජුවම සම්බන්ධයි ධාතු මනසිකාරයට. මේ ශාරීරය හැදුනේ මොන වගේන්ද? සතර මහා ධාතුන්ගේ. අම්මා තාත්තා නිසා ආහාරය නිසා හැදුණු මේ ශරීරය ඒ ශරීරය නේද මේ කෙස් තියෙන්නේ ඒ ශරීරය නේද මේ ලොම් තියෙන්නේ එතකොට මේ කෙස් ලොම් කියලා කියන්නේ එහෙනම් මොනවද සතර මහා ධාතු එතකොට කෙස් අයිති වෙන්නේ පඨවි ධාතුවට ලොම් අයිති වෙන්නේ පඨවි ධාතුවට මේ විදියට මේ ශරීරයේ කෙස්ලොම් කියලා වෙන්වෙන් වශයෙන් ඒක වෙන් කරලා හඳුනා ගන්නවා වගේම මේ කෙස් සතර මහා ධාතු වලින් හැදුණු එකක්. මේ කෙස් වෙනස් වෙන දෙයක්. සතර මහා ධාතුන්ගෙන් හැදුණු වෙනස් වෙන මේ කෙස් වෙනස් වීම නිසාම මා තුල දුකකුත් උපදවනවා. නේද? කළු කෙස් සුදු වෙනකොට අනේ කියන හැඟීමක් එනවා. අපරාධ කියන හැඟීමක් එනවා. එතකොට දුක නේද උපදින්නේ. ඇයි එහෙම ඉපදුනේ මේවා මගේ මගේ කියලා හිත හිතා ඉඳපු නිසා. එහෙනම් මේ කෙස් සතර මහා ධාතුන්ගෙන් හැදුනා. සතර මහා ධාතුන්ගෙන් හැදුණු හැමදේම වෙනස් වෙනවා. අනිත්‍යයි. අනිත්‍ය නිසාම දුකයි. දුකයි කියන්නේ එහෙනම් මමය මගේය කියලා ළඟ තියාගන්න සුදුසු එහෙකොත් නෙවෙයි. තියාගත්තට වෙනස් වෙනවා. මට ඕනවට ඕන මට ඕනවට තියෙනවා නම් මේක ඉදෙන්නේ නැතුව පැහෙන්නේ නැතුව සුදු වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. එහෙම වෙන්නේත් නැහැ. ඒ කියන්නේ මට ඕනවට මේක වෙනස් කරන්න බෑ. කොච්චර මේක පිරිසිදු කරලා තියාගත්තත් දවසක් හමාරක් නොනා ඉන්නකොට මේකේ ගඳ ගහන්න පටන් ගන්නවානේ. එතකොට කොච්චර මේක සුබයි සුබයි අනේ හොඳයි සුවඳයි කිය කියා හිටියට පුලුටු ගඳ ගන්න හපුටු ගඳ ගන්න පටන් ගන්නවා. එතකොට අසුබයමයි පේන්නේ නේ. ඔන්න මෙනෙහි කරන විදිහ. මෙනෙහි කර කර බලනවා. එහෙම බලනකොට මොකද වෙන්නේ? මේ කෙස් ඔළුවෙන් ගැලවි ගැලවි යනවනේ. කෙස් කොච්චර ගැලවෙනවද ඉස පීරනකොට? ස්ථිරව තියෙනවා නම් ඕක ඇතුලේ ඔහොම තියෙන්න ඉපේ. මුකුත් වෙන්නේ නැතුව හෙල්ලෙන්නේ පැද්දෙන්නේ නැතුව අපිට ඕන විදියට ඒක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් අපිට ඕන විදියට තියෙන්නේ නැහැ. ඉසකේ ටික ඔක්කොම ගැලවි ගැලවි යනවා. ඒ කියන්නේ එහෙනම් වෙනස් වෙනවනේ. වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. ඒ එහෙම ගැලවිලා යන ඉසකය ගහක් එහෙම අපේ ව්‍යංජනයක එහෙම තිබුණොත් එහෙම අපිට දැනෙන්නේ කොයි විදිහේ සැපද? අපිරියාවක් දැනෙනවනේ. එහෙනම් දැන් මේ බොහොම ලස්සනයි අලංකාරයි කියලා පෝෂණය කළ විවිධාකාරයේ ෂැම්පු වර්ග වලින් විලාසිතා කරගෙන මේ තියෙන කොණ්ඩෙම මගේය මමය අනේ මගේ කිය කියා තියන් ඉන්න එකම බතක ව්‍යංජනයක තිබුණොත් එහෙම අනේ අපොයි කියලා හිතෙනවනේ. අපිරියාවක් එනවනේ. ඇඟිලි තුඩින් අරගෙන නේ දහකට දාන්නේ. ඇයි ඒ? ඒ තරම් හිරිකිතයිනේ. ඒ තරම් අපිට අසුබයි. දැන් අසුබේ පෙනිපෙනි නෙමෙයිද තියෙන්නේ? එතකොට ඒ වෙලාවට අසුබේ වඩා ගන්න හොඳ අවස්ථාවක් නෙවෙයිද මේක? ඒ වුණාට අපිට මතක් වෙනවද නිකමටවත්? නෑ නේද? උයපු කෙනාටත් බැන බැන සමහර විට කෙස් ගහ විසික් කරනවානේ. ඇයි ඒ? සතිපට්ඨානය තියෙන නිසාද නැති නිසාද? සතිය නැති නිසා. සතිය තියෙනවා නම් ව්‍යංජනයේ තියෙන කෙස් ගහ කියන්නේ භාවනා කරන යෝගාවචරයට කදිම ආහාරයක්. මොකක්ද ආහාරය වෙන්නේ කොහොමද කෙස් ගහ ආහාර වෙන්නේ? අසුභය වඩා ගන්න හොඳ නිදර්ශනයක් ඒ වෙලාවට. අසුභය වඩා ගන්න හොඳ නිදර්ශනයක්. ඒත් සතිය නැති කෙනාට ඒක මතක් වෙන්නේ ආන් සම්මාදිට්ඨිය ඕන කරන්නේ නිසා. සම්මාදිට්ඨිය උදා වෙච්ච කෙනාට ඒක දකින්නකොටම වෙන්නේ අසුබ නිමිත්ත හැමතිස්සෙම අසුබ නිමිත්තේ ගැටෙනවා වෙනුවට ඒක රසමසවුලක් විදියට අරගෙන අසුබය දැක ගන්නවා. ඊළඟට මේ ශරීරයේ ලොම් ගැලවි ගැලවි යනවනේ. කොච්චරනම් ගැලවෙනවද? දැන් සාමාන්‍යයෙන් ගේක දොරක ඕනතරම් ලොම් හැලිලා තියෙනවා. රෝම කූප හැලිලා තියෙනවා. අතු ගෑවට පස්සේ ওই ටික කවුරුවත් අතින් අල්ලලා දාන්න කැමති වෙන්නේ නැහැ. තමන්ගෙන් එනොත් හැලිච්ච තියෙන්නේ ගොඩේම. කවුරුවත් අල්ලන්න කැමති වෙන්නේ නැහනේ. වෙන මොනවා හරි බුරුසුවකින් අල්ලලා තමයි ඒ ටික අයින් කරන්නේ. මොකක් හරි එකකින් අල්ලලා අයින් කරන්නේ. අතට අත්මේස් දාලා තමයි අයින් කරන්නේ. ඇයි ඒ තරම් අපිට කැතයිනේ. හැබැයි ඒ අසුබ ලකුණ නේද පෙන්වන්නේ. ඒ වුණාට අපි ඒක භාවනාවට ගන්න තරම් සතියක් අපිට නැහැ. මොකද සම්මාදිට්ඨිය නැති නිසා. ඊළඟට මේ කටේ තියෙන දත් අපි දන්ත වෛද්‍යවරු ළඟට ගිහිල්ලා බොහොම මේක සුද්ධ පවිත්‍ර කරලා නේද? දිනපතාම දෙසරයක් මැදලා විවිධාකාරයේ දත් බෙහෙත් වලින් ඒ වගේම විවිධාකාරයට මේක පෝෂණය කරලා තියාගෙන ඉන්නවා. දවසක් විතර දත් නොමැද හිටියොත් එහෙම අපිටම අපේ කට අපිරිය වෙනවනේ. එහෙම මේ අපූර්වට මැද මැදා තියෙන මේ දත ගැලවුණාට පස්සේ අපි නියපොතු තුඩින් අල්ලලා නේද විසි කරන්නේ. අතින් අල්ලන්න කැමති වෙන්නෙම නැහැ. අඬුවකින් අල්ලලා විසි කරන්නේ. ඇයි ඒ තරම් කැතයි. මේ හැම හොඳට අපි පිරිසිදු කරලා විවිධ ක්‍රීම් වර්ග දාලා මේක උපමට්ටම් කරලා තියනකම් මේ හැමෝම අනේ බොහොම හොඳයි හැඩයි කියලා අපිව වැළඳ ගන්නවා අපිව පිළිගන්නවා අපේ සැරසිල්ල දැකලානේ හැබැයි අපි නාන්න නැතුව ඒ විදිහේ සැලසුමක් නැතුව හිටියොත් එහෙම මේ කවුරුවත් අපි ළඟ වාඩි වෙන්න අපිට අතට අත දෙන්න අපිව තුරුළු කරගන්න අපිත් එක්ක කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඇයි? කවුරුවත් යථාර්ථයට කැමති කවුරුත් කැමති විකෘතියට. කවුරුත් කැමති රැවටිල්ලට. කාටත් ඕනේ රැවටිලා ඉන්න. ඒ නිසා අපි කවුරුත් කරන්නේ සෝබනේට රැවටිලා ඉන්න එක. අපි හැමෝම කරන්නේ වංචාවකට අහු වෙලා ඉන්න එක. එහෙම ඉන්න තාක්කල් අපිට මේක අනිත්‍යයි කියලා තේරෙන්නේ දුකයි කියලා තේරෙන්නේ නැහැ. අනාත්මයි කියලා තේරෙන්නේ නැහැ. අසුභයි කියලා තේරෙන්නේ නැහැ. පේන්නේ මොනවද? නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියන විදියට තමයි පේන්නේ. එහෙම පේනකොට වෙන්නේ මොකද? උපාදානය වැඩි වෙනවා. මොන උපාදානයේද? රූප උපාදානයම තර වෙනවා. රූප උපාදානය තර වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටියම වැඩි වෙනවා. මිත්‍යා දෘෂ්ටිය වැඩි වෙනවා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන ඒවාම උපදිනවා මිසක සසරම උපදිනවා බල්ල බලල්ලු වෙන්නම උපදිනවා මිසක අපිට සසරෙන් ගැලවිල්ලක් හැදෙන්නේ එතකොට මේ විදිහට ඇයි බුදුරජාණන් වහන්සේ මේ ශරීර කොටස් වෙන් කරලා බලන්න කියන්නේ මේ ඉසකයා ටික අපි තුල තියනකම් මේකේ අසුබේ පේනවද අපිට එළියට වැටිලා අපි අකමැති තැන්වල තියනකොට නේද අපිට අසුබය දැනෙන්නේ. මේ ශරීර කොටස් ටික තනින් තන විසිරුණාට පස්සේ තමයි අපිට ඒකේ අසුබය පේන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මල්ල ලිහලා ධාන්‍ය ටික වෙන් කරා වගේ. මේ ශරීරයේ කොටස් ටික වෙන් කරන්න කියලා. කොහෙන්ද වෙන් කරන්නේ? හිතෙන් ඕන වෙන් කරන්න. හිතෙන් වෙන් කරන්නේ හැබෑවට වෙන් කරන්න යන්න එපා. හිතෙන් වෙන් කරන්න ඕනේ ඒ කාරණාව හා සම්බන්ධ වෙච්ච බොහොම තව වැදගත් ධර්ම කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ උන්වහන්සේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්නේ භික්ෂුන් වහන්සේලා රැස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයට අසුභය පිළිබඳව වර්ණනා කළා. අසුබය වඩන්න අසුබය වැඩුවම මේ විදියට කෙලෙස් දුරු වෙනවා කිය කියා බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. බණ කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ අනිත් පිරිස ඔක්කොම පිටත් කර හැරියා. මෙතෙන්ට ආයේ එන්න පුළුවන් පිණ්ඩපාති කියන කෙනෙක් විතරයි. ඒ අරුණකට වෙන කිසි කෙනෙක් නැවත හම්බ වෙන්න එන්න එපා මාව කියලා ටික කාලයක් උන්වහන්සේ විවේක ගන්නවා. උන්වහන්සේ විවේකසුවෙන් වැඩ ඉන්නවා. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අසුභය වඩන විදිහේ කර්මස්ථානය ලබාගෙන ගිහිල්ලා උන්වහන්සේලා දැන් අසුබය වඩනවා. අසුබය වඩමින් ඉන්නකොට අනේ මේ ශරීරය එහෙනම් අසුබ එකක්, දි รา පත් වෙන එකක්, වෙනස් වෙන එකක්, මේක ජරාවටපත් වෙන එකක්, මේක නැති වෙන එකක් කිය කියා උන්වහන්සේලා විවිධ ආකාරයට අසුභයම වඩනවා. අසුභය වඩන්න වඩන්න උන්වහන්සේලාට කෙලෙස් බැහැර වෙනව වෙනුවට සිද්ධ වුණේ මොකද්ද? මේ ජීවිතය නැත්තම් මේ ශරීරය පිළිබඳව පිළිකුලක් හිරිකිතයක් අප්පිරියාවක් ඇති වෙලා කලකිරෙන්න පටන් ගත්තා. කලකිරුණු උන්වහන්සේලා මොකද කරේ? අනේ මට මේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා තමන් විසින් ආයුධයකින් බෙල්ල කපාගත්තා. තව කෙනෙකුට කිව්වා මගේ බෙල්ල කපන්න කියලා. සමහරු ගිහිල්ලා අනිත් අයගෙන් ආයුධ ඉල්ලගත්තා. මට ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා. මේ විදියට විශාල පිරිසක් දවසකට 10ක් 20ක් 30ක් 40ක් සිය දෙවි හානි කරගත්තා. එහෙම පරිසරයක් තිබුණ ටික දවසක් කාලය අවසන් වුණාම බුදුරජාණන් වහන්සේ නැවත වැඩියා. වැඩම කරලා උන්වහන්සේ වැඩම කරාට පස්සේ දකිනවා පිරිස අඩු වෙලා. ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මොකද ආනන්ද උනේ කෝ පිරිස? ස්වාමීනි ඔබ වහන්සේ විවිධාකාරයෙන් අසුභය වර්ණනා කරලා ගියා. පිරිස අසුභය වැඩුවා. ශරීරය ගැන කලකිරිලා හැමදෙනාම සිය දිවි හානි කරගත්තා මරණයටපත් වුණා කියලා. ස්වාමීනි මේ අයට රහත් වීම දක්වා වන මාර්ගයක් දේශනා කළොත් හොඳයි නේද කියලා ආනන්ද හාමුදුරුව ඉල්ලීමක් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ආනන්ද විශාලා වින සියලුම දෙනා සංඝයා රැස් කරවන්න අපි ඇයට කතා කරමු කියලා. ඒ සියලු සංඝයා වහන්සේ රැස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. ආනාපාන සතිය වඩන්න කියලා උන්වහන්සේලා උනන්දු කෙරෙව්වා. දැන් ඇයි මේ කාරණාව සිද්ධ වෙන්නේ? මේ මනුස්ස ලෝකය විතරක් නෙමෙයි තිරිසන් ලෝකයත් දැන් අපේ මේ ශරීරයේ තියෙන දේවල් කැපෙනවට අපි කැමති දිවත් වෙනවට කැමති නෑ නේද? ඒ වගේ තිරිසන් ලෝකේ ඉන්න සත්වය ශරීරය නැති වෙනවට කැඩෙනවට කැපෙනවට කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි. අපාගත සත්වය මහා නරකාදී වල දුක් විඳින සත්වය. ඒගොල්ලෝ දුක් විඳින්නමයි අපාය යන්නේ. හැබැයි අපායේ ගිහිල්ලා දුක් විඳින්මින් ඉන්නකොට ඒගොල්ලොන්ගේ ඒ කාලය අවසන් වෙලා එහෙන් චුත වෙන්න ලං වෙනකොට ඒගොල්ලෝ අඬනවලු අනේ මෙන්න මම මැරෙන්න හදනවායි කියලා. එහෙ ඉඳන් අඬා වැටෙනවලු අයියෝ මම මැරෙන්න හදනවා කියලා. මේ අපායේ දුක් විඳින උදවියත් අඬනවා නම් මැරෙන්න හදනවා කියලා මේ සුගතියේ ඉන්න උදවිය අඬන එක අහන්න දෙයක්ද? එතකොට මේ ශරීරය සැපයි සනීපයි සුබයි කියාගත්තු ලෝකයක්නේ තියෙන්නේ. ඒ ලෝකයට එක සැරේටම මේක කුණු වෙනවා, පණුව ගහනවා කියන ධර්මයක් ඉගැන්නුවොත් මොකද වෙන්නේ? මේ පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වෙනවා. එහෙම ඇති වුණහම වෙන්නේ ඒ අය ජීවිතේ තේරුම් ගන්නේ නැහැ. ජීවිතෙන් පැනලා යන්න තොරතුරු හොයනවා. ක්‍රම හොයනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාන්තිය කියන එක කොහෙද තියෙන්නේ? තමන්ගේ හිත තුලනේ. ශාන්තිය සහ දුක කියන දෙකම උදා වෙන්නේ හිත තුල. එහෙනම් දුක නැති කරගෙන ශාන්තිය උදා කරගන්න මනසේ තමන්ටම හිමි මනස තුල Tamanට හිමි Taman විසින් උපදවා ගන්න පුළුවන් සැනසීමක් තියෙන බව තේරුම් කරන්න ආනාපාන සති දේශනාව කරමු. ආනාපාන සති දේශනාව කරගෙන යන උදවියට එතකොට හිතේ සැහැල්ලුව දැනෙනවා. කයේ සැහැල්ලුව දැනෙනවා. හිතයි කයයි දෙක සැහැල්ලු වෙනකොට ඒගොල්ලෝ ටික ටික මේකේ ප්‍රියතාවයක් උපදවනවා. එහෙනම් මේ මාර්ගය බොහොම පහසු එකක් කියලා. හිතේ සැහැල්ලුවත්, හිතේ සනීපයත්, හිතේ තැම්පත් බවත්, කයේ සැහැල්ලුවත් කියන මේ காரணා තුලින් ඒගොල්ලොන්ගේ හිත සැනසෙනකොට ඒ අය ටික ටික එහෙනම් මේ කයට වඩා හිතේ තමයි සැපය තියෙන්නේ සනීපය තියෙන්නේ කියන අවබෝධයකට එනවා. එහෙම එන කෙනෙකුට එහෙනම් මේ කය අල්ලගෙන අපි දුක් විඳින්න සුදුසු නෑ කියලා උගන්වනකොට අන්න එහෙම මනසකට මේ අසුබය ගැළපිලා යනවා. ඒ ගැළපෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී ආනාපාන සතිය මුල් කරගත්තු වැඩපිළිවෙලක් පිළිවෙලින් උන්වහන්සේ දේශනා කරා. ඒකෙන් කියන්නේ නෑ ආනාපාන සතියම කර කර ඉන්න ඕනි අනිත් ඒවා එපා කියලා. ආනාපාන සතිය කරනකොට නැති වෙන කෙලෙස් තියෙනවා අසුබේ වඩනකොට වෙන කෙලෙස් ටිකක් නැති වෙන්නේ. අපි වරද්දා ගන්න සුදුසු නැහැ. හේතුව ආනාපාන සතියෙන් නැති වෙන කෙලෙස් වෙනම කොටසක් තියෙනවා. අසුබයෙන් නැති වෙන කෙලෙස් වෙනම කොටසක් තියෙනවා. මෛත්‍රියෙන් නැති වෙන කෙලෙස් වෙනම තියෙනවා. අනිත්‍ය වැඩිවීමෙන් නැති වෙන කෙලෙස් වෙනම තියෙනවා. මේවා එකින් එකට දේශනා කරන්නේ ඒ නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අසුභය වඩන්ඩ අසුභය වඩන්නේ මොකටද? මේ කය පිළිබඳව තියෙන රාගය දුරු කර ගැනීම සඳහා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි අසුභය වඩන්ඩ රාගය දුරු කර ගැනීම සඳහා ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක පච්චේදාය ආනාපාන සතිය වඩන්ඩ විතර්ක දුරු කර ගැනීම සඳහා විතර්ක කියන්නේ කාම විතර්ක තියෙනවා අපේ හිතේනේ අසුබය වැඩුවට රාගය දුරු ගියාට හැංගුණු තර්ක විතර්ක අපි තුල මනසේ උපදිනවා අනුශේ වෙච්ච දේවල් උපදිනවා. ඒ උපදින එක නවත්තන්න ආනාපාන සතිය වඩන්න කිව්වා. තරහ හැංගිච්ච තරහ උපදිනවා. හිංසාවාදී සිතුවිලි උපදිනවා. දැන් එකකින් විතරක් නෙමෙයි තව පැත්තක් දෙන්නේ. ඇයි මේ හැම පැත්තකින්ම මේක නැති කරගන්න ශක්තිය පිහිටවන්න ඕනි නිසා. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය වඩන්ඩ තරහව දුරු කර ගැනීම සඳහා අසුභයෙන් රාගයත් ආනාපාන සතියෙන් විතර්කත් මෛත්‍රියෙන් තරහවත් අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය අනිත්‍ය වඩන්ඩ අනිත්‍ය මෙනෙහි කරන්න කියනවා මාන්නය දුරු කර ගැනීම සඳහා. දැන් පේනව නේද කෙලෙස් දුරු වෙන්න තියෙන වැඩපිළිවෙල කොහෙන්ද තියෙන්නේ කියලා. දැන් මේ විදිහට දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපිට මේ ශරීරයේ අසුබය, කයේ අසුබයම දකින්න කියලා දේශනා කරන්නේ ඇයි? මේ කය අල්ලගෙන තමන්ගේ වූ කයත් බාහිර වූ කයත් අල්ලගෙන ඇහැ කන නාසය දිව ශරීරය හරහා මේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ காரணා පහට මනස තුල ගොඩනගනවා කැමැත්ත, අකමැත්ත, මනාප, අමනාප, ලෝභ දෝස රාග දෝස අභිජ්ජා දෝමනස්ස කාමරාග පටිග මේවත් එකතු වෙනවා මේ එකතු වෙන එක නවත්තන්න තමන්ගේ වූ කයත් බාහිර වූ කයත් කියන මේ දෙකම අල්ලගෙන අපි තුල හදන ඇලීම ගැටීම නවත්තන්න මේ කයෙහි කොටස් වෙන් කර කර දැකලා ඒ වගේ අසුබය දකින්න කිව්වා තමන්ගේ වූ කයේත් බාහිර වූ කයේ දෙකේම ඒ විදියට අසුබය දකිනකොට මොකද වෙන්නේ? ඒකේ තියෙන්නේත් මේ විදියේ ස්වභාවයක්මයි. මේකේ තියෙන්නේත් ඒ විදියේ ස්වභාවයක්මයි. දෙකම සතර මහා ධාතුයි. දෙකම වෙනස් වෙන එකක්. දෙකම දුකක්. දෙකම මගේ කියලා ගන්න බැරි දෙයක්. දෙකම අසුබයි කියලා මානසිකාර කරන්න කරන්න ඒ කයත් මේ කයත් දෙක අල්ලගෙන මනස විසින් හදන මනාපය දුර ඒ කයත් අල්ලගෙන මේ කයත් අල්ලගෙන හදන මනාපය දුර අමනාපයත් දුර මුලාවත් දුර ඒකටයි මේ වඩන්න කියන්නේ. එහෙම වඩනකොට බාහිර වූ කය පිළිබඳව අපේ තියෙන්නේ මනසේ ඇඳගත්තු චිත්‍රයක්. අපි මනස විසින් හදනවා මේ අසවලා කියලා. මේ අසවල් කෙනා මේ අසවල් දේ කියලා. මනසේ ඇඳගත්තු චිත්‍රයට අනුව බාහිර සතර මහා ධාතු ස්ථිර විදියට සැප විදියට ආත්ම විදියට සුභ විදියට දිට්ටි චිත්ත සංඥා කියන විපල්ලාස තුන හදනවා. උපාදානස්කන්ධ හදනවා. මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඒක නවත්තන්න තමන්ගේ වූ කයෙත් බාහිර වූ කයෙත් අසුබේම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දකිනකොට ඇතිවීමත් දකිනවා. නැතිවීමත් දකිනවා. සමුදය දකිනවා. ඊළඟට නැති වෙන විදිහත් දකිනවා. මේ විදිහටයි හටගත්තේ. දැන් එහෙනම් මේ හටගත්තු දේ නැති වෙන්නේ මේ විදිහටයි කියලා ඒ විදිහටත් දකිනවා. එහෙම දකිනකොට ඇතිවීම නැතිවීම වශයෙන් දකිනකොට මේ තුල තව තවත් රාගයෙන් බැසගන්න එක නවතිනවා. රාගයෙන් බැසගන්නේ නැති වෙනකොට රූපය කෙරෙහි හදන මානසිකාරයන් නවතිනවා. ඇලෙන එක නවතිනවා. ගැටෙන එක නවතිනවා. ඒ නවතින්න නවතින්න අප විසින් මනස තුල ගොඩනගෙන රූප උපාදානස්කන්ධය කියන එකට සම්බන්ධතාවයේ නැතිව යනවා. සම්බන්ධතාවයේ නැති වෙනකොට ඒ මගින් කෙලෙස් ගොඩනගෙන්නේ නැත්නම් ඒ පිළිබඳව නැවත අපිට අල්ලා ගැනීමක් සිදු වෙන්නේ දැන් එතකොට මෙහෙම වඩන්නේ මේ මගේ කය මේ අහවලාගේ කය අසවල් නමින් අරගෙන වඩන්නේ නෑ මේක. මේ අහවලා එයා එහෙනම් සතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නේ. මගේ ශරීරයත් සතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නේ. එයත් මෙහෙමයි, මෙයත් මෙහෙමයි කී කියා වඩන එකක් නෙවෙයි මේ කියන්නේ. අපි කාටත් පොදු වුණු ධර්මතාවය තමයි සතර මහා ධාතු. සතර මහා ධාතු වලින් අපේ මේ විවිධත්වය මේ එකතුව හැදිලා තියෙනවා. කර්මයට අනුව තණ්හාවට අනුව විවිධාකාරයේ ස්වභාව ලැබිලා තියෙනවා. ඒ ලැබුණු ස්වභාවයට අපි මනස විසින් දුන්න වටිනාකම තමයි මම සහ අසවලා කියන තැන. මේ මම මේ අසවලා මේ අසවල් දේ මේ අසවල් කෙනා කියන වටිනාකමක් මනසෙන් දීලා තියෙනවා. අන්න ඒ වටිනාකම මනසෙන්ම ඉපදිලා මනසෙන්ම නේද නැති වෙලා යන්නේ. මම කියන සංඥා උපදින්නේ කොහෙද? Taman තුල මනසෙන්. ඒක නැති වෙන්නේ කොතනින්ද? තමන් තුලින්. අහවලා කියන එක උපදින්නේ කොහෙද? තමන් තුලින්. අසවලා කියන එක ඉපදිලා නැති වෙන්නේ කොහෙද? තමන් තුලින්. එහෙනම් අසවලා කියන එක බාහිරින් දැකලා අපි ගත්තේ චිත්‍රයක් විදියට අරගෙන මනස තුල නිර්මාණය කරගත්තු ධර්මයේ තමයි මේ මමය මගේය නැත්තම් ස්ථිරයි සැපයි සනීපයි කියලා අරගන්නේ. එහෙම ගත්තු දේ අපි දිගට දිගට පවත්වනකොට තමයි කෙලෙස් හැදෙන්නේ අපිට. දැන් මේ විදියට මේ වෙන වැඩපිළිවෙල නවත්තන්න ඕනේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර මහා ධාතු එකතු වෙලා කෙස්ලොම් නියදත් කියන මේ එකතුවත් එක්ක හැදුණු මේ වැඩපිළිවෙල සත්වයෙක් පුද්ගලයෙක් නෙමෙයි හේතු නිසා හටගත්තු එකක් විතරයි මේ මේ තුල මම වශයෙන් හෝ අසවලා හෝ අසවල් දේ වශයෙන් ගත යුත්තක් ඒ තුල නැහැ මේ තුල තියෙන්නේ හුදෙක්ම ඇතිවීම නිසා සකස් වෙච්ච දේවල් ටිකක් හේතු නිසා හටගත්තු දේවල් ටිකක් කියන එකයි ධර්මතාවයේ තේරුම් ගන්න තියෙන්නේ. ඒ තේරුම් ගන්නේ කොහොමද? මේ කෙස්, මේ ලොම්, මේ මේනිය, මේ දත් කියන ඒවා වෙනස් කරලා ඔක්කොම වෙන් වෙන් වශයෙන් දැම්මහම මම කියන කෙනාගේ ශරීරයේ තියෙන කෙස් ටික, ලොම් ටික, දත් නිය ඔක්කොම වෙන් කරාම ඕකේ මොන ගොඩේද ඔය කොටස් 32කින් මොකේද මම ඉන්නේ? කෙස් ටිකේද මම. ලොම් ටිකේද මම. හමේද මම. දත් ටිකේද මම. මොකේද මම ඉන්නේ? ඒ එකකවත් නෙවෙයි මම ඉන්නේ. ඔය ටික ඔක්කොම එකතු කරලා එක තැනකට දාලා හැදිච්ච එක නිසා තමයි මම කියන සංඥාව මම කියන සිතුවිලි මම කියන බැස ගැනීම දෘෂ්ටිය ආත්මය කියන එක හැදිලා තියෙන්නේ. ඔය වෙන් කරාට පස්සේ ඔය කාරණා ටික එකක්වත් මම කියන හැඟීමෙන් ගන්න බෑ. මගේ කියන හැඟීමෙන් ගන්න බෑ. මගේ ආත්මය කියන හැඟීමෙන් ගන්න බෑ. ඇයි? ඒ ඔක්කොම වෙන්වෙන් වශයෙන් තියෙන මේ හේතු නිසා එකතු වෙලා තියෙන්නේ. එහෙම හේතු නිසා එකතුණු මේ දේවල් ටික මොකද වෙන්නේ වෙනස් වෙනවනේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙන ටික එහෙනම් සත්වයෙක් කියලා ස්ථිරත්වයෙන් ගන්න පුළුවන්ද? පුද්ගලයෙක් කියලා ස්ථිරත්වයෙන් ගන්න පුළුවන්ද? මමය කියලා ගන්න පුළුවන්ද? මේ අහවලා කියලා ගන්න පුළුවන්ද? ඒක බැරි බව ලෝකයාට එකවර හිතෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ පවතින එකක්. ඉන්න කෙනෙක්, සත්වයෙක්, පුද්ගලයෙක් ලෝකෙට පේන්නේ. ඒ පේන එක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ලෝකය හැමතිස්සෙම මම ඉන්නවා අසවලා ඉන්නවා අසවල් කෙනා ඉන්නවා අසවල් දේ තියනවා කියන දෘෂ්ටියක ඉන්නවා. ඒකට තමයි විපල්ලාස කියන්නේ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ මේ තියෙන විකෘතිය. මේක ප්‍රකෘතිමත් කරගන්න එක තමයි තථාගත ධර්මයකින් අපිට කරලා දෙන්නේ. ඒක තේරුම් ගන්නයි කායානුපස්සනාව වඩන්න කියන්නේ. දැන් මේ විදියට සත්වයක් පුජ්‍යලයක් නෙවෙයි මේ තුල ඉන්නේ හුදෙක් ක්‍රියාවලියක් විතරයි. චිත්ත වායු ක්‍රියා ධාතු කියන චලනයක් විතරයි මේකේ තියෙන්නේ. මේකේ හිත තියෙනවා ධාතු ටිකක් එකතු වෙලා තියෙනවා ක්‍රියාවලියක් තියෙනවා වායුව හරහා මේක චලනය වෙනවා. ඒක තමයි මේ මමය මගේය අසවලාය අසවල් කෙනාගේය කියන හැඟීමෙන් අරගෙන තියෙන්නේ. එහෙමනම් මෙතන සත්වයේ කුජලයක් වශයෙන් අරගෙන ඇලෙන්න දෙයක්. මේ තුලින් තණ්හාව හැදිය යුත්තක් නෑ කියලා නුවණින් දකිනවා. එහෙම දකිනකොට මේක හුදෙක්ම නුවණ දියුණු කරගෙන මගඵල උදා කරගන්න කෙලෙස් බැහැර කරගන්න තියෙන වැඩපිළිවෙලක්මය මේ ශරීරයත් කියලා නුවණින් දැකදකා දැකදකා අසුබ භාවනාව වඩනවා. එතකොට මේ කෙස්ය මේ ලොම්ය මේ නියය මේ දත්ය කියලා වෙන් කළා දැකීම සමතයෙන් මේකේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු වෙනස් වෙලා යන ස්වභාවයක්ය සත්වයේ කුජලයක් නැතය කියන ධර්මතාවයෙන් එනකොට විදර්ශනාවටත් මේ කාරණාව වැඩිලා යනවා. එහෙම වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තව කාරණාවක් තියෙනවා කායගත සති සූත්‍රය. කායගත සති සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ විදිහට මේ දෙතිස් කොට්ටාසයන් කුණප කොට්ටාසයන් කෙරෙහි සිහිය පිහිටුවාගෙන සතිය දියුණු කරගෙන විදර්ශනා වඩනකොට සමතය දියුණු කරගෙන විදර්ශනාව වඩනකොට ඒ කෙනාට තස්ස ඒවං අපමත්තස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පාතේ පහීයන්ති දැන් මේ විදියට තමන්ගේ වූ කයෙත් බාහිර වූ කයෙත් සත්වපුජ්‍යල සංඥාව දුරු කරමින් සතර මහා ධාතුන්ගේ ස්වභාවයම දකිමින් අසුබය වඩන කෙනාට මේ දෙපැත්තෙම තියෙන සම්බන්ධතාවය තුලින් මොකද වෙන්නේ? කෙලස් තවන වීරියෙන් උත්සාහයෙන් යුතුව අවංක බවින් යුතුව මේක වඩාගෙන යනකොට මේ කෙනාට ගේහසිත සරසංකප්ප කියන ඒවා නැති වෙනවා කියනවා. මොනවද මේ ගේහසිත සරසංකප්ප කියන්නේ? ගේහ කියලා කියන්නේ මේ ශරීරයත් එක්ක හදාගත්තු පංචකාම ලෝකය. ගයක් තියෙන ඇඟක් තියෙන නිසානේ නේද? ඇඟක් නැත්තම් ගයක් ඕනේ නෑනේ අපිට. එතකොට ඇඟ පවත්වන්න ගයක් ඕන නැත්තම් මේ ඇඟටත් කියන ගයක් කියලා. හිත පවතින gedara තමයි මේ ඇඟ. එතකොට මේ gedara අල්ලගෙන මේකේ දොරවල් පහක් තියෙනවා. මොනවද? ඇහැ, කන, නහය, දිව, ශරීරය. මේ දොරවල් පහට එන අමුත්ත පස් දෙනෙක් ඉන්නවා හැමතිස්සෙම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් හැමතිස්සෙම ආගන්තුකයන් විදිහට එනවා. ආගන්තුකයන් විදියට එන මේ අමුත්ත පස් දෙනා නිසා ඒගොල්ලෝ එන ස්වභාවය අනුව අනේ මෙයා හොඳයි මෙයා නරකයි කියාගත්තු මනාපයක් හෝ අමනාපයක් අපේ හිත තුළ උපදිනවා. කැමැත්තක් අකමැත්තක් උපදිනවා. ඇලීමක් හෝ ගැටීමක් අපි තුල උපදිනවා. ඒකට කියනවා ගේහසිත සරසංකප්ප කියලා. පංචකාමය මුල් කරගත්තු අරමුණු ඇති වෙනකොට ඒවට ඇලෙන ගැටෙනකොට කියනවා ගේහසිත සරසංකප්ප කියලා. ඒකම තමයි පංච නීවරණ කියන්නේ. ඒකම තමයි දස සංයෝජන කියන්නේ. ඒකම තමයි උපාදානස්කන්ධ කියන්නේ. ඒකම තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒක නැති කරන එක තමයි ආර්ය මාර්ගයෙන් කරන්නේ. මේ කරන්නේ මේක තේරුම් කරන එක. දැන් මේ විදියට අසුබය වඩනකොට මේ කය මුල් කරගත්තු අර ඇලෙන ගැටෙන ස්වභාවය ඇතුලේ නවතින්නේ නැතුව දුර වෙනවා. ගේහසිත සරසංකප්පයක් තියෙනවා නම් තේ පහී යන්ති ඒ ඔක්කොම මොකද වෙන්නේ? දුරු වෙලා යනවා නැති වෙලා යනවා. තේසං පහානං මේ ඒ අය ප්‍රහාණය වීමෙන් කවුද පංචකාම අරමුණු දුරු වීමෙන් ප්‍රහාණය වීමෙන් නීවරණ ඉවත් වීමෙන් අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති හිත මේ ඇතුළෙම තැම්පත් වෙනවා. ඒකට කියනවා සමාධිගත වෙනවයි කියලා. සංසුන් වෙනවයි කියලා එකඟ වෙනවයි කියලා. සම්නිසීදති හිත ඇතුළේම ඉන්නවා. තැම්පත් වෙනවා. ඊළඟට සමාධි කියන වචන උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒකෝදි හෝති සමාධියති. එකඟ වෙනවා සමාධිගත වෙනවා. ඒවම්පි භික්කවේ බික්කු කායගතං සතින් භාවේති මේ විදියට කායානුපස්සනාව වඩනවා. දැන් එතකොට බාහිර වූ කයත් අභ්‍යන්තර වූ කයත් දෙකේම තියෙන සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ කෙස්ලොම් නියදත් ස්වභාවය ඇති වී නැති වී යන හුදෙක් හේතුවක් නිසා හටගත්තු දෙයක්ය එය හේතුව නැතිවීමෙන් නැති වෙලා යන සසරට අයිති දෙයක්ය මෙය හුදෙක්ම මමය මගේය වශයෙන් නොගත යුත්තක්ය මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභය මේ තුලින් කෙලෙස් බැහැර කරන්න යමේ පාවිච්චි කරන්නේ හුදෙක්ම මෙය නුවණ වැඩිම පිණිසම තියෙන එකක් කියලා මෙනෙහි කරමින් සමත විදර්ශනා වඩන කෙනාට පංචකාම අරමුණු වලින් හදන බැඳීම හිතේ ඉවත් කරලා හිත එන්න එන්න සමාධිගත කරනවා. අද කියන්න තරම් වෙලාවක් නැහැ දීර්ඝ විදියට. ඔය ඇත්තෝ ධ්‍යාන විස්තරය අහලා තියෙනවා නම් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන ටික අහලා තියෙනවා නම් ඒ විස්තර කතා කරනකොට පළවෙනි ධ්‍යානයේ විස්තරය තියෙන්නේ කොහොමද? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති විවිච්ඡේව කාමෙහි කාමයන්ගෙන් වෙන් වෙලා මොකද්ද කාමයෙන් වෙන් වෙනවා කියන්නේ පංචකාමය නොහැදී මනස තුල පංචකාමය නොහදා පංචකාමයෙන් ඉවත් වෙනවා විවිච්ඡ අකුසලේහි අකුසලේනොත් ඉවත් වෙලා පංචකාමය හැදෙනවා කියන්නේ එහෙනම් මොනවද හැදෙන්නේ අකුසල් පංචකාමයේ ඉවත් වෙනවා කියන්නේ කුසල් උපදිනවා. ඒ කුසල් උපදිනකොට ඒ පංචකාමයෙන් වෙන් වුණු කුසලයක් උපදවා ගන්නකොටම අපිට හිත තැම්පත් කරගන්න ලේසි. ඒ පංචකාමෙන් වෙන්වීමත් කුසල් ඉපදීමත් නිසා තමයි හිත තැම්පත් වෙන්නේ. සමාධිමත් වෙන්නේ. එකඟ වෙන්නේ. භාවනා කරනවය කියලා කියන්නේ ධ්‍යාන වැඩෙනවය කියලා කියන්නේ. පංචකාමයේ භුක්ති විඳින ගමන් පළවෙනි ධානය දෙවෙනි ධානය අනේ වැඩෙන්න වැඩෙන්න කිව්වයි කියලා ධානය එහෙම ගන්න පුළුවන් ඒවා නෙවෙයි. සමහර ඇත්තෝ ඉන්නවා පංචකාමයේ උපරිමෙන් භුක්ති විඳින ගමන් පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය දැන් ධානය ලැබේවා වශී වේවා කිය ධාන උලුප්පන උගුල්ලන ධාන මතු කරනවා. එහෙම ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ද්වේදා විතක්ක සූත්‍රේ විතක්ක සන්ටාන සූත්‍රේ මේ පංචකාමයෙන් වෙන් වෙලා හිත විනීවරණ වුණාම නීවරණ නැති වුණාම පංචකාමයේ නැති වුණාම හිත මෘදු වුණාම කොමල වුණාම හිත සැහැල්ලු වුණාම ධ්‍යාන උපදිනවයි කියලා දේශනා කරන්න ඕනේ. ගොහරු මඩේ අපිට පිරිසිදුකම දකින්න බෑනේ. ඒ නිසා මඩේ ඉඳන් කොච්චර මඩ හේදුවත් ආයෙ වෙන්නේ මොකද? මඩ ගෑවෙන එකමයි. එතකොට පිරිසිදු වෙන්න නම් මඩෙන් ගොඩ එන්න ඕන. ඒ ගොඩ ඇවිල්ලා පිරිසිදු වෙන්න කායානුපස්සනා දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මේ කතා කරපු අසුභ කාරණා සාකච්ඡා කරගෙන ඒක හිතේ දරාගෙන වඩාගෙන පංචකාමයෙන් හිත බැඳෙන්නේ නැතුව නීවරණ දුරු කරගෙන නීවරණ දුරු වෙනකොට විපල්ලාස දුරු කරගෙන විපල්ලාස දුරු කරගන්න ගමන් යථාර්ථය අවබෝධ කරගෙන උපාදානස්කන්ධ නොහදා සම්මා දිට්ඨිය උදා කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගෙන පාරිශුද්ධත්වයට පත්වීම සඳහාම මේ කතා කරපු ධර්මකාරණා උපකාරක ධර්මයක් වේවා කියලා ධර්මානුශාසනාව අවසන් කරනවා